නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අරහත් මාර්ගය කියලා කියනකොට අරහත් මාර්ග එකයි තියෙන්නේ එහෙමයි ස්වාමීනි දෙකක් නෑ එහෙයි ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි එතකොට අර දැන් අපි මේ මේ මිලින්දා ප්‍රශ්නේ මේ එක එක උපමා වලින් ಗುಣධර්ම දිනු කරගන්න හැටි නෙමේ කියන්නේ. එහෙමයි ස්වාමී. ඒ ಗುಣධර්ම වලින් දිනු වෙන්නේ මේ කාරණාට. එහෙමයි ස්වාමී. මේ අතට මේ අතට තමයි කේන්ද්‍ර වෙන්නේ හැම දෙයක්ම. ස්වාමී. දැන් අපි කියමුකෝ සතර සතිපට්ඨානෙ වඩනවා කියලා. සතර සතිපට්ඨානය සම්පූර්ණයෙන්ම කේන්ද්‍ර වෙන්නේ මාර්ගාංගටට. එහෙමයි. එතකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා ජීව සම්මා සති සම්මා සමාධි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තම තමන්ගේ ජීවිතවල ගතක නේදා ගන්න විදිහනවා කතා කරන විදිහ අනුව, ඉන්ද්‍රිය පවත්වන විදිහ අනුව, ආහාර ගන්න එක අනුව ඒ මාර්ගාංග වැටෙන විදිහට, වැඩෙන විදිහට හිත කොහොමද හදාගන්නේ කියන එක තමයි මේ ಗುಣධර්ම වලින් කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිණිස මේ අංග ප්‍රයෝගී කරගන්න එකද ස්වාමීනි? ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු කර ගැනීම පිණිස තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්න. කියන්නේ එහෙමයි ස්වාමීනි. තමයි මේකේ තියෙන දැන් අද අපි බලමු අපි අද මේ කාරණාවෙන් මොකද්ද කතා වෙන්නේ කියලා. අපි ගිය පාර බූරුවාගෙන් එක් අංගයක් කුකුලාගෙන් අංග පහක් අරගෙන මේ ජීවිතේ හැඩගස්වා ගන්න හැටි නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරපු අපූර්ව විග්‍රහය. බලන්න සොඳුරුයි මහත්තයා තියෙනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ ලේනාගෙන් ගත යුතු එක අංගය කොමක්ද? එහෙමයි. මහරජාණෙනි ලේනා සතුරු සතෙක් ලංවන විට නඟුට පොලා හැර විදහා මහත් කොට පුම්බාගෙන ඒ ඔසවාගත් නඟුටෙන්ම තමාට විරුද්ධ සත්වයන් මැඩලයි. දැකලා තියෙන නේද? ලේනා එක කවුරු සතනට යනකොට නවල් මේ වලිගේ පුම්බාගෙන වලිගේ ගහලා ඒකෙන් තමයි සතුරා බය කරවන්නේ. ඒ වගේම පින්වත් මහරජතුමනි පිළිවෙතෙහි යෙදෙන භික්ෂුව විසින් කෙලෙස් සතුරන් ලංවන කල්හි සතිපට්ඨානයේ නැමැති මුගුර මහස්සේ ඔසවා ඒ සතිපට්ඨානයේ නැමැති පොල්ලෙන් සියලු කෙලෙස් මැඩලිය යුත්තේය. මහරජාන් ලේනාගේ මේ අංගය ගත යුත්තේය. නිවන් දකින්න උත්සාහ කරන යෝගාවචරයා කරා අකුසලයක් ආවට පස්සේ සතිපට්ඨානෙ නැමැති පොල්ලෙන් ගහනවා. මහත්ය අපිට තරහා යන්නේ තරහා අපි ගන්නේ අපි අපේ හිතට තරහ යන්නේ අපි ඒ තරහින අරමුණ ඉදිරියේ සිහිනුවන පවත්වේ නැති නිසා. එහෙමයි. අපිට රාගය ඇති වෙන්නේ ඒ අරමුණ සුබ වශයෙන් ගත්ත නිසා. ඒකේ අසුබ කර්මස්ථානේ මෙනෙහි කරපු නැති නිසා. එහෙමයි ස්වාමී. එහෙම නැත්නම් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් ඒ රූපේ දැනගත්තේ නෑ දැනගත්තේ රාගික රූපයක් විදිහට සුබ රූපයක් විදිහට කාමක රූපයක් විදිහට ඒ නිසානේ රාගය ඇති උනේ. ඒ නිසානේ ද්වේෂය ඇති උනේ. ඒ කියන්නේ මෝහය ඇති උනේ. එතකොට මෙයා යෝගාවචරය මොකද කරන්නේ? ඒ අහන දකින ලෝකයේ ඉදිරි රූප, ශබ්ද, ගන්ධ, රස මෙයාගේ හිත ඇවිසින විදිහට එද්දී සතිපට්ඨානේ සිහිය පිටවනවා. ස්වාමීනි එතනදී සිදුවන්නේ කොහොමද රාග අරමුණ හඳුනා ගැනීම? නෑ එතන තියෙන්නේ රාගය ඇති වෙන අරමුණක් ඉදිරියේ. ඔහු අපි කියමු අසුබ භාවනාව නම් ඒ පුරුදු කරලා තියෙන අසුබේ නම් එහෙමයි. ඒ පුරුදු කරලා තියෙන අසුබ කර්මස්ථානේ සිහි කරනවා. මේ කෙස් ලොම්නිය දත් සමමස්නාරයට ඇට මිදුළු ආදි වශයෙන්. එහෙම නැත්නම් පංච පස් ඇහැයි රූපයයි විඥානයයි එකතු වීම. නිසා ඇහි ස්පර්ශය හටගත්තා. ඒ තුනේ ඒ ස්පර්ශය නිසා වේදනාව හටගත්තා. ඒ වේදනාව හටගත් ඒ ස්පර්ශය නිසාම රූපය හඳුනාගත්තා. මේ ආදි වශයෙන් මේ ඇහි වැඩපිළිවෙල ගැන විමසනවා. විමසනකොට රාගසිත නිතිලා යනවා. ස්වාමීනි එතකොට වැඩි යන්නේ වේදනානුපස්සනාවද ධම්මානුපස්සනාවද? ධම්මානුපස්සනාව එතන. එතන ධම්මානුපස්සනාව. එතකොට අපි කාය ගත්තොත් එහෙම අසුභ කර්මස්ථානය සිහි කරනවා කියන්නේ. එහෙමයි. ඒකට එතන වෙන්නේ යන්නේ කායानुපස්සනාව. එහෙයි. මේ එතනට අපිට කවුරු හරි බයින එකක් ඇහුනොත් එහෙම. ඕන කනයි ශබ්දේ විඥානය එකතු වීම. ස්පර්ශය නිසා ස්පර්ශය හඳුනා ගැනීමත් ඒවත් එක්කනේ මේ කෙලෙස් හටගන්නේ. මහත්ය අපි කියමු කවුරු හරි තෙලිඟු භාෂාවෙන් අපිට හොඳටම බයිනවා කියලා. අපිට දැනෙන්නේවත් නැහැනේ. එහෙමයි. අපිට ශබ්දයක් විතරයි. ඒ හඳුනා ගන්න නැහැනේ රාග මේ කෙලෙස් ඇති වෙන විදිහට. එහෙයි. නේද? ඉතින් ඒ නිසා එකම රූපේ දැන් සාමාන්‍ය තරුණයෙක්ගේ රූපය හිත රාගයෙන් ඇවිස්සෙන යම් රූපයක් චූටි දරුසිඟිත් එක්ක ඉදිරියේ තිබ්බා කියලා ඒ දරුසිඟිත්තාගේ හිත එහෙම ඇවිස්සෙන්නේ නැහැ නේ. ඒව දකින්නවනේ. දැන් මවගේ මේ මේ පපුවෙන් කිරි බීලා පුංචි දරුවෝ ඇති වෙනවා හැදෙනවා. කවදාවත් ඔවුන්ට හිතේ කෙලිස් හටගන්නේ නැහැ නේ. එතකොට තේරෙනවා නේද තමන් කල්පනා කරන විදිහ තමන් ලෝකයේ දිහා දකින විදිහත් එක්කයි කෙලෙස් හටගන්නේ. එතකොට මේ කෙලෙස් හටගන්න විදිහ නැතුව යථා තියෙන සත්‍ය ස්වභාවයේ නුවණින් පිහිටවල සීහ පිහිටවනවා අර කෙලෙස් අරමුණේ නෙමෙයි මේ කායයි වේදනාවේ සිටේ ධර්මතාවය වලයි සීහ පිහිටවනවා එතකොට ස්වාමීනි කෙලෙස් අරමුණ එළිය යනවා. හතර සතිපට්ඨානෙ සිත පිහිටවපු ගමන් කෙලෙසෙට හිත යන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් අපිට වෙන්නේ රූපේ රාගික රූපයක් දැක්කට පස්සේ නැත්නම් තරහය විසින රූපයක් දැක්කට පස්සේ ඒකේ හිත පිහිටනවා. එහෙමයි ස්වාමීනි. මේකේ හිත පිහිටන්නේ නැහැ. පැහැදිලි නේද? ඒකයි. පියාගේ භූමිය නේද? ඒකයි පියාගේ භූමිය. එතකොට මේ මේ ලේනා වලිගෙන් වලගේ උස්සල පුඹලා සතුරාව බැහැර කරනවා වගේ සතර සතිපට්ඨානේ නැමැති පොල්ල ඔසවල අකුසල් බැහැර කරන්න කියනවා නිවන් දකින්න ඕනේ නම්. එහෙමයි ස්වාමීනි. යන් ඊට පස්සේ විස්තර කරනවා මහරජාණන් තුල්ල පන්තක මහරහතන් වහන්සේ විසින් මෙසේ වදාරන ලද්දේ. යම් විටක ශ්‍රමණ ගුණ වෙනසීම පිණිස කෙලිස්ස ලං වේ නම් එවිට සතිපට්ඨාන පොල්ලෙන් නැවත නැවත පහර දී ඒවා නැසී යුත්තේය. තුල්ලපන්තක මහරහතන් වහන්සේ එසේ වදාලා. ඒතකොට මහත්ය මේ කෙලෙස් නැති කරන්න එකපාරක් ගහලා හරියන්නේ නැවත නැවත පහර දෙන්න. හිත ඇවිස්සෙන්න නැවත නැවත සිහි පිටන්නවා. තේරුණානේ? ඒකයි සතර සතිපට්ඨානේ පුහුණු වෙන්න ඕන. දැන් සාමාන්‍යයෙන් භාවනා කර්මස්ථාන වචනෙන් පුරුදු වෙනකොට සක්මන් කරමින් වචන වලින් ඉඳගෙන එහෙම පුහුණු වෙනකොට සමහර වෙලාවට යම් කෙනෙක් පඬිත සෝබන තියෙනවනේ. ඕව හරියන්නේ ඔහම නෙවෙයි මේවා යථාර්ථ අවබෝධයෙන් දකින්න ඕන. මහතේ අපි වුණත් ගණන් හැදුවේ ඉස්සෙල්ලා වැලිකැට ගල්කැට එකතු කරලානේ. එහෙමයි ස්වාමීනි. ආයන්න කියන අකුර හදන්න අපි කොච්චර බින්දු ලිව්වද? කොච්චර බෝල ලිව්වද ඉරි කැලි කොච්චර ගැහුවද ඊට පස්සේ නේද මේ අකුරු සාස්ත්‍රය අපි කළේ ඒ වගේ මේ ජීවිතයේ යථා ස්වභාවය ඒ මොහොතේ දකින්න ලොකු පුහුණුවක් ඕන එහෙමයි ස්වාමීනි වචනෙන් පුරුදු කරන්න ඕන සක්මන් කරන්න ඕන පොත් වලින් බලන්න ඕන නැවත නැවත දේශන අහන්න ඕන එහෙම පුහුණු වැඩපිළිවෙලකින් මේ සිහිය පිටවන්න ගන්නේ ආපු ගමම්ම කායानुපස්සනාව හිතේ පිටවනවා නම් නිවන් දකින්න දුෂ්කරද? ඒ නිසා මේ මේ සතියකින් මඟපල් ලබන ඒවා එක භාවනා වැඩසටහනකින් මඟපල් ලබන ඒවා මාස 3කින් මඟපල් ලබන ඒවා එතකොට මේකෙන් අනිවාර්යෙන් පුළුවන් කියලා එහෙමයි ස්වාමීනි අද බුදුරජාන් වහන්සේගේ යුගයෙන් අප කොච්චර ඈත් වෙලා ධර්මය අකාලික බව ඇත්ත පුජ්‍යලයා කාලික නෑ එහෙමයි ස්වාමීනි පුජ්‍යලෝ කාලෙන් කාලට වෙනස් වෙලානේ කෝ ಗುಣධර්ම කොහොම මිනිස්යාගේ ಗುಣධර්ම. ඉතින් ඒකයි ඒවා අපි අවංකව තේරුම් ගන්න ඕනේ නිකාම් මේ අපි කටවාචාල කමට, පඬිත කමට තර්කයෙන් අරන් කතා කරනවට වැඩිය ප්‍රායෝගික දෙයට අපි මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට තියෙනවා දිවිදෙනගෙන් එක් අංගයක් ගැනීම ගැන ප්‍රශ්නය. ස්වාමීන් වහන්සේනයන් වහන්සේ දිවි දෙනකින් ගත යුතු අංගය මොකද්ද? මහරජාන්නේ දිවි දෙන එක්වරක් පමණක් ගැබ් ගන්නේ ඇය දරු ගැබින් ලත් දරුණු පීඩාව නිසා නැවත නැවත දිවියෙකුට සමීප නොවේ. ඕන මහත්තයා ස්වභාවය. දිවි දෙන එකපාරක් පැටියෙක් වැදියට පස්සේ ආයෙ නම් යන්නේ නැහැ දිවියෙක් ළඟට. පිරිමි සතෙක් ගාවට කිට්ටු වෙන්නේ නැහැ. ඒ ප්‍රසූත වේදනාව ඒ ප්‍රසූත වේදනාව එච්චර කරකසයි. එච්චර කරකසයි. මහත්ය සමහර අර තියෙන මොකද්ද සමහර පොළොන් වර්ගයක් තියෙනවා කියලා මට ඒ සම්පූර්ණ විස්තරය මට කියන්න තේරෙන්නේ නැහැ. ඒ පැටව ඇතුලේ මෝරපුම ඒ අම්මට ඒක දරා ගන්න බැරුව වේගෙන් යනවා කියනවා. ගස් මුල් ගල් හැම තැනකම වේගෙන් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා බඩ ඇතිල්ලා ඇතිල්ලා ඇතිල්ලා ඇතිල්ලා ඇතිල්ලා ඒ බඩ පුපුරවාගෙන පැටවට කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ මැරිච්ච මවගේ කුණම කකා පොළොම් පැටවුට ගැහදෙන්නේ. මේ සංසාරයේ එහෙම එකක්. දිවිදෙන ඒ දරු ප්‍රසූත වේදනාව දරා ගන්න බැරුව ඒ දුක ආයෙනම් එපා කියලා පිරිමියෙක් ළඟට කිට් වෙන්නේ නැහැ කියන්නේ. අන්න ඒ ඒ ඒ අංගේ භික්ෂුවක් මෙහෙම ගන්න කියනවා කොහොමද? එසේයි මහරජාණන් පිළිවෙතේ යෙදෙන භික්ෂු විසින් මත්යේ පිළිසිඳ ගැනීම මව කුසක නිදාන්නට සිදුවීම, චුත වීම, බිඳී යාම, ඡය වීම, විනාශය, සසර බය, දුගති බව, බය ආදී ආදී වන දරුණු පීඩා දැක පුනර්භවයේ නොපිලිසිඳ ගන්නෙමි. නුවණ යොදා වීරිය කළ යුත්තේය. මහරජාණන් දිවිදෙනගෙන් ඔය අංගෙ ගත යුත්තේය. භික්ෂුවක් විසින් මේ ඉපදීමේ දුක මනසකාර කරලා කරලා ආයෙනම් ඉපදෙන්න නම් කැමති වෙන්න එපා කියනවා. එහෙමයි ස්වාමීනි. අර මහත්ය දැන් අද කාලේ ගොඩාක් ගස්සා වැඩි වෙලා. අර දරුවෝ අඬු අඬු දාලා දරුවෝ කඩ කඩ ගන්නවනේ මෙලොවේ පණ පිටින් දරුවෝ. ඊළඟට අර එක එක්කෙනෙක් මාත් එක්ක කිව්වා මේ ඒ දරුවන්ගේ ඇඟ මේ දියවෙන්ට සැර බෙහෙත් දාලා ඊළඟට උණු වතුර බෝතල් වගේ බෝතල් වලට උණු වතුර පුරවලා මේ බඩ උඩ තද කරනවලු. අර කුසේ සිටින දරු සිඟිත්තානේ එහෙමයි ස්වාමී. මම දැක්කා ඒක මේ මේ නර්ස් නෝනා කෙනෙක් පොතක් ලියලා තිබ්බා. මම ඒක කොහෙද හරි මේ බස් එක යනකොට කවුරු හරි පුතෙක් ළඟ තිබිලා හරි මම කියෙව්වේ. එහෙමයි ස්වාමී. ඒ ඒකේ ඒකේ තිබ්බා මේක ඉස්කෝලේ යන කෙල්ලේ ඔය වාගේ නොමග ගිහිල්ලා ඒ කෙල්ලට කුසට අපහසුවක් දැනලා ඒකේ මේ ඉතින් කොහොම හරි කාලය ගියා. ඉතින් උදේ පාන්දර ගෙදරින් යනවා රෑ 8:09ට එනවා ගෙදර. ඊට පස්සේ කාලයක් ගියට පස්සේ කෙල්ලට බඩේ කැක්කමයි කියලා ඉස්පිරිතාලෙ ගෙනිච්චා. ඒ කියන්නේ ඒ නර්ස් නෝනා මුහුණ දුන්න අත්දැකීම. එයා තමයි එදා ඉඳලා තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ කෙල්ලට බඩේ කැක්කමයි කියලා ඉස්පිරිතාලෙ ගෙනියලා තියෙන්නේ. පස්සේ බලනකොට කෙල්ලට බබෙක් ලැබෙන්නේ. දරුවා ලැබුණා. දරුවා ලැබුණා. මහත්තයා මේ මාස 10ම අර කෙල්ල ඉඳලා තියෙන බඩේ මේ පටියේ ඔතාගෙන බඩ මහත් වෙනවට. ඉපදෙන උටත් දරුවට පණ තියෙනවා. කොහොම දුකක්ද මහත්තයා මේක? අර දර්ශනගීත මොනවා කියෝ කරාටද? සමහර දරුවෝ තියෙනවා බඩ ආශ්‍රේ බඩවැල් මේ බඩවැල් වල ගෙතෙනවා මේ පෙකිනි වෙලේ ගෙතෙනවා. දරුවා පෙකිනිවැලේ හිටලා දරුවා බිහි වෙන්න බිහි වෙන්න පෙකිනිවැල තද වෙනවා බෙල්ල එහෙමයි සාම ඉපදෙනකොටම බෙල්ල වැලිලාගෙන වාගේ ඉපදෙන්නේ එහෙම දරුවෝ ඉන්නවා එහෙ ඔහොමත් උපතේ දුක තියෙනවානේ එහෙමයි ඔහොමත් උපතේ දුක තියෙනවා අංග විකල උපත් මන්ද බුද්ධික උපත් ලෙඩ රෝග වලින් උපත් අතපය එක එක විදිහට විකෘති වෙලා උපත් ඉපදුනාට පස්සේ ලෙඩ දුක් ඊට පස්සේ මානව ජීවිතේ විඳින දුක ඉස්කෝලේ යෑමේ දුක සතුරුන්ගෙන් එන දුක හදිහුණියන්ගේ දුක අතපය වේදනාව ඊට පස්සේ හිතේ කැක්කුම පීඩාව ස්වාමියාගෙන් කරදර පිරිඳගෙන් කරදර අර එක අම්ම කෙනෙක් ඇවිල්ලා කියලා තියෙන මේ මිනිස්සයා ගේලු කක්ක කරන්නේ අතින් අරන් දාන්න ඕනෙලු දැන් අවුරුදු 40ක් විතර එක දිගට කාටවත් කියලා නැහැ බිරිඳ කරන ඒවා තාම ඊට පස්සේ මේ මොකක් හරි මානසික අසාමාන්‍යතාවක් ගොඩාක් පවුල් වල තියෙන ওই මානසික කාම විකෘතිතා තියෙන එහෙමයි. සිත් තියෙනවනේ. කහාද බැඳලා පස්සේ කාට කියන්නද? ලැජ්ජාවට කරවාගෙන ඉන්නවා. එහෙමයි. දුක දරාගෙන ඉන්නවා. ස්වාමීනි පීඩාවක්මයි. මේ ඔක්කොම ජීවිතේ දුක මහත්ය. මිනිසුන්ගේ කී දෙනෙක්ගේ මූණ එල්ලලාද? දරුවෝ ඇති දුක, දරුවෝ නැති දුක. දරුවෝ සැලකන දුක, දරුවෝ නොසලකන දුක. ගෙවල් හදල් ප්‍රශ්න, නඩුහව ප්‍රශ්න, අස්සාවි ප්‍රශ්න, ණයතුරුස් ප්‍රශ්න, ණය සතුරු ප්‍රශ්න, ආක්‍රමණ, මිලිච්ඡ බලවේග, ත්‍රස්තවාදය, ආණ්ඩුවේ කෙනෙහිලිකම්, බදු, බඩු මිල ගණන් යෑම, ඉඩ කඩන් නොමැති වීම, දරුවෙක් ඉස්කෝලේට දාගන්න බැරි වීම. මේ ඔක්කොම දුකනේ. ලෙඩ ඇඟ ලෙඩේ අමනුෂ්‍ය කරදර. අමනුෂ්‍ය ඒකස්ස කරදර කරනවා ඔක්කොම. මේ ලෙඩ හැඳි පණුව ගහන එක. මල මුත්‍රා කොට දරුව වැඩි හිටි නිවාසෙට දැමීම. මේ ඔක්කොම දුක්ඛන්දර වෙලා ඉඳලා ආයේ සංසාරෙට වැටෙනවා. මේවා යෝගාවචරය නෝනින් විමසා විමසා වාසය කරන්න. එතකොට යෝගාවචරයන්ට හිතට හැඟීමක් එනවා. දුක්ඛා ජාති පුනප්පුනං ආයායමත් ඉපදීම දුකක් කිය. දුකට විපදීමට කැමති වෙන්නේ. මේ නිවන පිණිස සම්පූර්ණ ජීවිතය කැප කරපු යෝගාවචරයේ ජීවිතේ. එහෙමයි ස්වාමීනි. මෙවැනි ජීවිත ගිහි මිනිසුන්ට කොහෙද? එහෙමයි. මෙවැනි කල්පනාවක් කොහෙන්ද? මේ දුක් කරදර මන්දේ ආය ආයමත් උපතක් පතනවා නේද? ඔව් ස්වාමීන් වහන්සේ අල්පහරි සැපගෙනම තමයි ප්‍රාර්ථනාව. සැපගෙනමනේ ප්‍රාර්ථනාව. මේ දුක නැති ජීවිතයක් ලැබේවා. එහෙමයි. ඒ කාරණටම ඒ කාරණාවටම මහරජාණන් දේවාති දේවෝ භාග්‍යතුන් වහන්සේ විසින් ධනිය ගෝපාල සූත්‍රය මෙසේ වදාළා. ධනිය ගෝපාල සූත්‍රය අර දීර්ඝ සූත්‍රය සුත්තනිපාති තියෙන්නේ. එහෙමයි. දැඩි ලෙස බඳින ලද කඹය කඩාගෙන යන උසඹේ කුමෙන් දිරාගිය වැල කඩාගෙන යන හස්තියෙකු මෙන් ක්ලේශ බන්ධන සිඳ බිඳ ගිය මම නැවත මව කුසක නිදාන්නට නොයිමි. ඉදින් කැමති නම් වැස්ස වලාහකේනි සිස්සි වැස්ස මනව. මේ කපුරු කතාවක්. ඒලයි බුදුරජාණන් වහන්සේ කියන ගාතාවක් මේ. ඒ තමයි දැඩි ලෙස බඳින කඹයක් වෘෂභේ කඩාගත්තා වගේ දිරාගිය වැලක් හස්තියක් කඩාගත්තා වගේ ක්ලේශ බන්ධන සිඳගෙන මම සසරින් එතර වුණා. ওই දුක් ගොඩකට ආයෙන්නේ නැහැ. ආයෙ අම්මා කෙනෙක්ගේ බඩේ අර නරාවලේ මල මුත්‍රා සූචි ගොඩක වගේ ඉන්නා වගේ තැම්බි තැම්බි බඩ ආස්සේ ඔය බඩේම ඇතුලේ තියෙන මේ කන බොන ආහාර තැම්බෙනවනේ. මෙහි මොනවා කෑවත් තැම්බිලා යන්නේ. හේව් ගින්දරේ මේ බදාස්සේ මාස 10ක් ඉන්නවනේ. මුත්‍රාගොඩක ඉන්නවනේ. වැඩහැමහේ ඉන්නවනේ. මාස 10ක් කොනුගොඩක ඉන්න නෑවිලිද? සෙන් පවුඩරට දානවද? පූයයට දානවද? මොකක්ද මේ බඩාසේ ඉන්නවනේ? ඇයි ඒ කාලේ මැරිලාද? පණ පිටින් ඉන්නේ. ආයේ මව කුසකට ඉන්නේ. කෙලස් බන්ධන වලින් මා නිදහස් වෙලා ඉන්නේ. එම්බා වලාවෙනි කැමති තරම් වහින්ද කියලා බුදුරජාණන් වහන්සේ එතන ධානිය ගෝපාලයි බුදුරජාණන් වහන්සේ ගඟේ එහා පැත්තේ මෙහා පැත්තේ ඉඳලා ගාථා කියන එකක් තියෙන්නේ. ඒක ධානිය සූත්‍රයේ යම් දවසක අපිට ඉගෙන ගන්න ලැබුණොත් ඒක තේරෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා ආයෙනම් උපතකට එන්නේ නැහැ කියලා. ඒ නිසා ඉපදීමේ දුක දකින කෙනා ආපහු උපතක් පතන්නේ කියනවා. හරියට අර දිවිදෙන මේ එකපාරක් වැදුවොත් ආයෙ පිරිමියෙක් ළඟට යන්නේ නැහැ කියනවා. වැඩිමේ දුක දාන නිසා ඒ උපමාවකින් ගන්න ඕන. ස්වාමීන් අවසරයි. එතකොට දැන් බලන මහන්තේ දැන් මේ සිද්ධිය ඉතින් අපි දන්නේවත් නැති වන්නේ. එහෙමයි ස්වාමී. එතකොට අර ඒ නිවන සඳහා ජීවිතේ කැප කරපු යෝගාවචරයෝ මේ අහන දකින ලෝකෙන් නිකලෙස් ප්‍රතිපදාවට හයියක් ගන්න හැටි. ඒ දුක බව නිතරම මානසිකාර කරලා ඒක ඒක අනිත් එක මේ උපමාවකින් අර දකින්න ලෝකෙන් තමගේ ජීවිතයට ගන්න දේවල්. ඒ නිසා හැම දෙයකින්ම ජීවිතයට යමක් ගන්න ඕන. හැම දෙයකින් එක අංගයක් හරි ගන්න ඕන. ස්වාමීනි දැන් දිවිදෙන තරමයට මේ දුක මේ මතක නම් හරි පුදුම කතාවක්. නමුත් අපිට ජීවිතයේ දුකක් පවතිනවා කියන එක අපිට ඉතාම ඉක්මනින් අමතක වෙන දෙයක්. ඒක තමයි මේ ඒවත් තමයි කියන්නේ ගති ලක්ෂණ කියලා. එහෙමයි. කියන්නේ උපන්නා වූ ගති ස්වභාවය. එහෙසම්. දැන් ගවයෙක් විදිහට උපතක ලක් වුණාට පස්සේ ගතියකට ගියාට පස්සේ ඔහුට ගව ගති පිහිටන්නේ. එහෙයි. මිනිසෙක් වුණාට පස්සේ මනුස්ස ගති. දේවියන් අතර ඉපදුනාට පස්සේ දේව ගති. ඒත් ඒ වාගෙන් අවශේෂ වෙන ඒවා තමයි දැන් ගවයෙක්ගෙන් ගව යෝනියේ ඉඳලා ඉපදිලා ඒ ගව ගතියෙන් ඉඳලා මනුස්ස ලෝකයකට ආවට පස්සේ ශේෂ වෙන යම් ගව ගතිය අර මිනිස්යා අතර ප්‍රකට වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ස්වභාව තියෙන අපි ඒක වෙන පැත්තක්. දැන් මේ යෝගාවචර කතාවලදී අපි බාහිර පැත්තට යන්නේක අපිට අවශ්‍යදායකයි. ඊට පස්සේ තියෙනවා දිව්‍යාගේ දෙයංගයක් ගැනීම ගැන ප්‍රශ්නය. කියන ස්වාමීන් නාගසේනියන් වහන්සේ දිව්‍යාගෙන් ගත යුතු අංග දෙක මොකන්ද? දැන් මේ වටිනා දේ තමයි රජතුමාට මේව මතක තියෙන එක. යහ කලින් කියපේවා. මහරජාණන් දිව්‍යා ආරණ්‍යෙහි අරණෙහි තන පඳුරක් හෝ වන ලැබක් හෝ කඳු පෙලක් හෝ ඇසුරු කරමින් සැඟවී සිට මුවන් අල්ලා ගනි. දිව්‍යා කියන්නේ කලෙලි බහැලාවිලා පයින් නැහැ. සැඟවිලා ඉඳලා ගන්නේ. එසේම මහරජාණන් පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් අරණ්‍ය රුක් සෙවන පර්වත දියැලි ගිරි ගුහා සුසාන වනපෙත් එලිමහන පිදුරුගොඩ ආදී අල්ප ශබ්ද ඇති අල්ප ഘോഷ ඇති ජනයා අතරින් හමායන සුලන් නැති මිනිසුන්ගේ රහස් කටයුතු වලට යෝග්‍ය භාවනාවට ගැළපෙන විවේකයන් සේවනය කළ යුත්තේය මහරජාණන් පිළිවෙතේ යෙදෙන භික්ෂුව විවේකයන් සේවනය කරන විට වැඩි කල නොයාම සඩ් අභිඥාවන් තුල තම සිත මනවින් වසඟ කරයි. මහණනි දිව්‍යාගේ මේ පළඹු අංගය ගත යුත්තේ. දිව්‍යා සැඟවිලා තමයි මේ ගොදුර ගන්න. ඒ වාගේ පිළිවෙතෙහි මනාව පිළිවෙතේ යෙදෙන මාර්ගයේ දියුණු කරපු භික්ෂුව හුදකලාව ඇසුරු කරන්ට කියනවා. ගල් ගුහා වනසෙනසුන් පිදුරු කුටි ඒ වාගේ ඒවා ඇසුරු කරගෙන අර පිළිවෙතේ යෙදුන භික්ෂුව ස්වාමීනි පිළිවෙතේ යම් තාගුරට වැඩුණාට පස්සේ පිළිවෙත වැඩෙනකොට මොකද පිළිවෙත වැඩෙන්නේ නැතුව මහවණේට ඇතුල් වෙන්න එපා කියලා උපාලි කියන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට අමතරව මේ මේ නාගසේන මහරහතන් වහන්සේ ඉදිරියේ උපමාවලින් භික්ෂූන් අතර සිටීමේ ආනිසංස පෙන්වනවා. බුද්ධකලා නොවි. පිළිවෙතේ යෙදিলা මේ තමන්ගේ හිතේ අදාළ තැනට යොමු කරව ගන්නට දක්ෂ ඒ භික්ෂුව හුදකලා ඉඳීම ඔහු ඒ භික්ෂුවට ඒ ඉක්මනින් ධර්ම අවබෝධයකට එන්න උපකාරයි කියනවා. කියනවා මහරජාණනි ධර්ම සංගායනා කළ තෙරුන් වහන්සේලා මෙසේ වදාළා. සංගායනා කරපු මහරහතන් වහන්සේලා මෙසේ වදාළා. දිවියා යනු සැඟවී සිට මුවන් අල්ලා ගන්නෙකි. එසේයින් මේ බුද්ධ පුත්‍රයා ආරණ්‍යයට පිවිස පිළිවෙතෙහිදී විදර්ශනා කොට උතුම් ඵලය ගන්නේය. දිවියා සැඟවිලා ඉඳලා ගොදුර ගන්නවා වගේ භික්ෂුව හොදකලා වෙලා අවබෝධය ලබනවා. එහෙමයි ස්වාමීනි. ජනේ ජනයා පිරිවරාගෙන. එතකොට මේ කාල ගෝත්‍රය ඇස්සේ නිවනට යන්නේක දුරයි. එහෙමයි. මේ ඉතින් ඒකයි මහන්තය මේ කියන්නේ මේ කොච්චර අද කාලෙකින් ඉතින් මේවා වෙනස් වෙලාද කියලා. දැන් අද කාලේ රහතුන් කියනකොට Facebook හදාගෙන වෙබ්සයිට් හදාගෙන නේද? සතර සතිපට්ඨානයක් ආයි කොහෙවත් නැහැ නේද? ඒකයි 아무තු ලෝකෙ. මම කිව්වේ ඒකයි මේ රහත් ගුණ වලින්ම මේ මාර්ගය. මාර්ගයේ මෙච්චර සොඳුරුණා. ඒ උත්තරමයන්ගේ අරහත් ජීවිතේ කොහොම ඇතිද? නේද? අපිට තේරෙන විදිහට ඉතින් මේව කරුණු කතා කරන්න ඉතින් මේක සාන්ත දෙයක් ප්‍රණීත දෙයක්. ඊට පස්සේ තියෙනවා දිවියා ගවයෙකු මැරූ පසු ඒ ගවයා වම් පැත්තට වැටේ නම් අනුභව නොකරයි. දිව්‍ය ගොදුරක් ගත්තට පස්සේ ඒ ගොදුර ඒ අපි කියමු ගවයා ඒ ගවයා මැරිලා වැටුනේ වම් පැත්තට නම් ඒ කන්නේ. ඒ කියන්නේ දිව්‍යා ඒක දකිනවා ඒ දිව්‍යාගේ අභ්‍යාසය අසාර්ථක බවක් විදිහට. එහෙමයි ස්වාමී. දක්කන්නේ. ඒ වගේ ඔන්න ඔය අංගයේ දිව්‍යයෙන් ගන්න කියනවා. එරන් පිළිවෙතේ යෙදෙන භික්ෂුව හැමතැනම තියෙනවා පිළිවෙතේ යෙදෙන යෝගාවචරයා. යෝගාවචරයා කියන්නේ යෝගී කෙනා කියලා කියන්නේ පිළිවෙතේ නිවන් මාර්ගයේ පුරුදු කරන කෙනා. පිළිවෙතේ යෙදෙන භික්ෂුව උණ බට දීමෙන් කොළ පලා දීමෙන් මල් දීමෙන් ගෙඩි දීමෙන් නාන්නට වතුර දීමෙන් නැති දීමෙන් හුණු දීමෙන් දැහැටි දන දීමෙන් මෝසෝදන වතුර දීමෙන් චාටු බස් කීමෙන් ඇත්ත බොරු මිශ්‍ර කොට කීමෙන් දරුවන් නැලවීමෙන් අනුන්ගේ පණිවිඩ ගෙන යාමෙන් වේදකම් කිරීමෙන් දූත වැඩ කිරීමෙන් අනුන්ට සේවයේ පිණිස ගමන් බිමන් යෑමෙන් ගිහියන් හා බඩුමුට්ටු හොමාරු කිරීමෙන් සිව්පසය සංග්‍රහ කිරීමෙන් වාස්තු විද්‍යාවෙන් නැකත් විද්‍යාවෙන් අංග විද්‍යාවෙන් වෙනත් වෙනත් රැකියාවන්ගේ බුදුරජුන් විසින් නින්දා කොට බැහැර කරන ලද මිත්‍යා ආජීවයෙන් ලද බොජුන දිව්‍යා දඩයන් කළ ගවයා වම්පසට වැටුණු පසු නොකා සිටිය පරිද්දෙන් නොවැළඳිය යුත්තේය. එහෙමයි ස්වාමී. මහරජාණන් දිව්‍යාගෙන් මේක ගන්න කියන්නේ. එහෙයි. පැහැදිලි නේද? එහෙමයි ස්වාමී. දැන් තේරෙනවද නිවන ඈතයි කියලා? එහෙමයි ස්වාමී. සම්මාජීවය බින්දෙනවා නේද ස්වාමීන් වහන්සේ බින්දෙනවා සම්මාජීවයෙන් තමයි සම්මා සම්මාජීවය කියනකොට සුපරිසුද්ධ සම්මාජීවය පින්නපාතෙන් ලැබෙන දාණය එහෙමයි ස්වාමීන් ඒකයි නිසා මිත්‍යා ආජීවයෙන් ලැබෙන දේවල් ජීවිතයට එකතු කරගන්නේ කියලා කියනවා ස්වාමීන් නිවන් දකිනවනම් මහරජාණන් ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් මෙසේ වදාලා නේද මතකද සාරිපුත්ත මහ රහතන් වහන්සේට බඩේ ගැක්කමක් ලැබිලා උන්වහන්සේට මේ මී පැණි දැමූ කිරිබතක් බෙහෙත් විදිහට ලැබෙන්න ඕන වෙලා උන්වහන්සේගේ වචනේ අහලා දෙවි කෙනෙක් ගිහිල්ලා මිනිසෙකුට ආරූඪ වෙලා කැඳ හැදුවා. ඒ කැඳ ටික සාරිපුත්ත මහ රහතන් වහන්සේට ලැබිච්ච ගමන් උන්වහන්සේ දැනගත්තා මේ මගේ කතාවෙන් තමයි මේක මේ ගිහිල්ලා හදලා තියෙන්නේ. දැන් අද කාලේ භික්ෂුවක් මොන හරි කෑමක් ගැන කතා වෙලා පහෝදාට ඒකම ලැබුණොත් අපි අද කාලේ කියන්නේ පිනට කියලා. පුදුමයි මෙයාගේ පින ඊයේ කිව්වේ අද ලැබුණා. මෙයා කොච්චර දන් දීලා තිනවද නොලැබී තියෙන්න පුළුවන්ද? එහෙමයි. එහෙම කියලා ඉතින් අද කාලේ අපි වචන පාවිච්චි කරනවා. ඒ අරහත්ත්වයට නිවනට ලං වෙවි ඉන්න අය ඒ වාගේ දේවල් බැහැර කරනවා. ඉතින් ධර්මසේනාධිපති මහරහතන් වහන්සේ සාරිපුත්යන් වහන්සේ වදාලා ආශ්මතුන් වහන්සේ මා පැවසූ වචනේ පැතිර යාම නිසා මට මේ මීපැණි දෙමු බෙහෙත් කිරිබත ලැබුණේය. ඉතින් මම මේ අනුභව කරන්නේ නම් මාගේ ජීවිතාව නින්දිතය. ඉතින් බෙහෙත් කිරිබත නොලැබීම හේතුවෙන් මාගේ බඩවැල් මුඛයෙන් නික්ම පිටතට පැමිණෙන්නේ නමුත් මම සම්මා ආජීවයේ නොසිඳින්නේමි. ජීවිතය අත්හරින්නෙමි. එහෙමයි. සාරගතම රතනයි. මේ රහතන් වහන්සේ නම. එහෙමයි ස්වාමීනි. ඒ ලැබිච්ච දේ ධාර්මික නොවේ නම් මැරිලා බඩවැල් එළියට ආවට කමන්නේ. එහෙයි. පුදුම සහගතයි නේ. එහෙමයි ස්වාමීනි. පුදුම සහගතයි. එහෙයි. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගුණ ගඟ. දිව්‍යාගින් ගන්න කියන ඒ යංගේ. ඉබ්බාගෙන් අංග පහක් ගන්න ඕන කියනවා. ස්වාමීන් නාගසේනයන් වහන්සේ ඉබ්බාගෙන් ගත යුතු පස්සන්ගේ කුමක්ද? මහරජාණන් ජලයේ හැසිරෙන ඉබ්බා ජලයේම වාසස්ථානය කරගෙන සිටී. ජලයේම නිවාසස්ථානය. එහිම මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂු විසින් සියලු ප්‍රාණ භූත පුජ්‍යලයන් හට ඊතානුකම්පීව වෛර නැති තරහ නැති විපුල වූ මහග්ගත වූ අප්‍රමාණ වූ සිතින් සියලු ලෝකයාට මෛත්‍රී සහගත සිත් පතුරවා වාසය කළ යුත්තේය. ඉබ්බාගේ පළමු අංගයේ ගත යුතු. ඉබ්බා වතුරේ ඉන්නා වගේ වික්තු හැම වෙලාවම මෛත්‍රියෙන් ඉන්න කියනවා. කොච්චර මෙසිත වැදගත්ද නේ යෝගාවචරයේකට. ඒකට අද කාලේ නිවන් දකින්න ඕන කියලා අපගෙනුට එනවා මෛත්‍රී භාවනාව කරන්න කිව්ව ගණන් ගනීද? එහෙමයි. ඕව හරියන්නේ ගැඹුරෙන් ඕන කියයි. සෝබනයයි පඬිතකමයි අම්මෝ මේ මේ සත්‍යයට දෙන බැටි. එහෙමයි. සෝබනයයි පඬිතකමයි. බරපතල වචනයක් දැම්මොත් තේරෙන්නේ නැති බණක් කිව්වොත් ආ එතනින් එහා නැහැ. අන්න රහත් වෙලා අන්න මගපල් ලබලා තේරෙන්නේ නැති මොනවා හරි බරපතල වචනයකුයි මොනවා හරි කිව්වොත් එහෙමයි ස්වාමීනි. පුදුම ලෝකයන්නේ. ඉබ්බා වතුරේ ඉන්නා වගේ භික්ෂුව මෛත්‍රියේ ඉන්නේ කියනවා. එහෙම වුණත් රහත් වෙන්න පුළුවන්. තවද මහරජාණන් ඉබ්බා ජලයෙන් උඩට මතුව විට හිස ඔසවා බලයි. ඉතින් කවුරුන් හෝ ඔහුව දැක්කේ නම් එතනදීම දී යටට කිමි දෙන්නේ. "ඕහු මාව නැවත නොදකිත්වා" කියා. ඉබ්බා ඔළුව දම්පු ගම මිනිස්සෙක්වත් කවුරු හරි දැක්කොත් ඉක්මනට වතුර ඇතුළට යනවා අනේ මේ අය මාව දකින්න එපා කියලා. ඉබ්බාගෙන් ඒක ගන්න කියනවා කරුණ. පිළිවිතේ යෙදෙන භික්ෂුව විසින් ක්ලේශයන් ලං වෙන කල්ලි අසුභ මරණ සත්‍ය ආදී දහම් අරමුණු විලෙහි කිමිද ඇතුළට පිවිසිය යුත්තේ. මේ ක්ලේශයෝ නැවත මාව නොදකිත්වා කිය. භික්ෂුවට රාග හිතක් ඇති වෙන අරමුණක් ආපුවම ඉක්මනට අසුභ භාවනාවේ කිමිදෙන්න ඕන. තරහ එන එකක් આવොත් මෛත්‍රිය කිමිදෙන්න ඕන. මුලා වෙන දෙයක් ඉදිරියට එද්දී අනිත්‍යයේ යථා යථා දහම් මානසිකාරයක කිමිදෙන්න ඕන. කොච්චර පුහුණු මානසික පුහුණුවක්ද කියලා කියන්නකෝ ස්වාමීන් අපිට හිතන්න බැරි තරම් එහෙම එහෙමයිනේ නිවන් දැක්කේ ඉතින් මෙහෙම එකක් බැරි නම් ඒක තමයි කියන්නේ පින් කර කරකව පතපල්ලා මෙහෙම එකක්. ස්වාමීනි, එච්චර ප්‍රතිපදාවක් එච්චර පුහුණුවක් අවශ්‍ය කොට මේ දවසෙන් සෝවාන් වෙන්න ඕන සත්‍යය. ඉතින් මේවා නෑනේ දැන් දවසෙන් සෝවාන් වෙන කතා කියද්දි බඩ යන භාවනා ගැන කියද්දි ඊළඟට අපි රහත් රහත් කියලා කියද්දි මේ කතා මොකුත් නෑනේ වහන්සේ. ಗುಣ නැහෙනව නේද ස්වාමීනි? ඒක තමයි ඉතින්. අපි දැන් මේක මෙහෙම කරමු. අපි එක එක වචනත් ගන්නෙ නැතුව මේ සොඳුරු දහම් පණිවිඩයට මේ නුවණත් තියෙනවා නම් කන් හැන්දක් තරම්වත් තමන්ම තේරුම් ගන්න මේවා. එහෙමයි. නැත්තම් අපි කරුණාවෙන් පහදන සිතින් ධර්මයේ දේශනා කරන අපිටත් දැනලා පව කරගන්න ඊට පස්සේ. එහෙමයි සාමි. අවසර. කොහොම කිව්වට කියලා. ඒතර අපිට බනින්ද කියලා කරුණ යොදාගෙන බනින්නේ රහතන් වහන්සේලාගේ ධර්මයට. ඇයි මම මෙතන ඉන්නේ මාධ්‍යයක් අතරමැදියෙක් විතරයි. මම මෙතන තියෙන දේ කියනවා. ඒකට මට කවුරු හරි බය වෙනවා. ඒතර බයින්නේ මට නෙවෙයි මේ ධර්මයට. ඒ ධර්මයේ රහතුන්ගේ ධර්මයේ. රහතුන්ගේ ධර්මයට බයින කර්මය දැස් කරගන්න. රහතුන්ගේ ධර්මයට ගරහලා කොමන ධර්මයක් අවබෝධ කරන්නේ. ඒකයි. ඊට පස්සේ තියෙනවා තවද මහරජාණන් ඉබ්බා දියෙන් ගොඩට આવොත් ඔහුගේ කය හිරු රැසේ වියලවයි. අන්න ඒ අංගේ ගන්න කියනවා. පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් හිඳින සිටින සැතපෙන සක්මන් කරන අවස්ථාවේ අකුසලයන්ගෙන් සිත බැහැර කොට සම්‍යක් ප්‍රදාන වීරියෙන් යුතුව යුතුව තැවිය යුත්තේ මහා අජානනේ ඉබ්බාගේ මේ තුන්වෙනි අංගේ ගන්න ඕන කියනවා. එතකොට ඉබ්බා වතුරෙන් උඩට ඇවිල්ලා කවුරුත් නැති වෙලාවට ගලක් උඩට හරි ওই තියෙන තැනකට ඇවිල්ලා ඇඟ වේලෙනවා අවුවේ. ඒ වාගේ භික්ෂුව ඉඳගෙන සක්මන් කරන යන්නේන ගමන් කාරණා හතරකින් කෙලෙස් වේලවන්න කියන ඒක තමයි නෝපං අකුසල් නෝපතිරීමට වීරිය කරමි උපං අකුසල් වියලව මේ නැති කර ගැනීමට වීරිය කරමි නෝපං කුසල් උපදවා ගැනීමට වීරිය කරමි උපං කුසල් වඩා වර්ධනය කරන්නට වීරිය කරමි කෙලෙස් වේලවල දාන්න කියනවා සතර සම්‍යක් ප්‍රදාන වීර්යය. එහෙමයි ස්වාමීනි. අකුසල් ප්‍රහාණය කරන කුසල් උපද්දවන වීර්යයෙන් කෙලෙස් වේලවල දාන්න ඕන. එතකොට අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්නත් හිතේ වීරිය නැහැ කියන්නේ කෙලෙස් වලින් තෙත් වෙවි තෙත් වෙවි ලෝක සත්වයා ඉන්නේ. එහෙමයි ස්වාමීනි. පැහැදිලි නේද? කෙලෙස් වලින් තෙත්. ඒකට කුසල් වඩන්න ඕන අකුසල් ප්‍රහාණය කරන්න ඕන කියන වීරිය නැති ලෝකයාට කෙලෙස් ගඟ කෙලෙස් වල බොදුරක් යනවා. ඕ කෙලෙස් ගඟ කෙසේනම් වියලවන්ටද? නිවනක් ගැන කොහොමද? අර පංචමහවාදයේදී එහෙම මිෂනාරි මිනිස්සු කොහොමනම් මේ නිවනට වචනයක් කිව්වාද? ඔවුන්ට ඇති සුදුසුකම කොහොමද? ඊට පස්සේ තියෙනවා මේ මහරජාණනි ඉබ්බා පොළොවහාරා තමාහට විවේක වාසස්ථානයක් ඇති කරගන්නවා පොළොවහාරලා. ඒ වගේම මහරජාණන් විවේකයේ දෙන භික්ෂු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අත්හැර ජන ශූන්‍ය වූ දෙකලා මහා වන වනපෙත් පර්වත දියැලි ගිරි ගුහා ආදී ශබ්දාඩු ഘോഷාඩු හුදකලා තැනකට පිවිස හුදකලාවෙම වාසය කළ යුත්තේ මහරජාණනි ඉබ්බාගේ මේ හතරවෙනි අංගය ගන්න ඕන කියන. වතුරේ ඉන්න ඉබ්බත් පොළොව හරලා කොහේ හරි රිංගලා ඉන්න තැනක් හදා ගන්නවා. ඒ වාගේ භික්ෂුවක් වුණත් කීර්ති ප්‍රශංසා ඉද්දී කීර්ති ප්‍රශංසා ඔහු කරා පැමිණෙද්දී කොහේ හරි හුදකලා වෙන්න තැනක් හදා ගන්නවා. හුදකලා වෙන්න තැනක් හදා ගන්නවා කියන්නේ තමන්ට ඒක වරදව තේරුම් ගන්න හොඳ නෑ. හුදකලාව හුරු කරනවා. අර ජනේ ජනයාගෙන් ඈත් වෙලා හුද කලාවේ වයින්. පැහැදිලි නේද? දැන් අද කාලේ ධර්මදේශකයන්න් වහන්සේ නමක් හෝ යෝගාවචරී ඒ තමන්ගේ වැඩපිළිවෙල ඒක ඒ අතර ටිකක් හොද කළා වුණොත් එහෙම ඒකට කියන්නේ වෙන මොකක් හරි කයික සම්දරයක් හදනවා ඒකට කෝ දැන් මේ කට්ටිය කෝ ඔන්න යාලට කට වැහිලා එහෙම නේද? පුදුමයිනේ. මේ කියන්නේ අරහත් මාර්ගයයි මිනිසු රහත්ව ගැන හිතන විදියයිනේ. එහෙම. ඒක හාත්පසින් වෙනස් නේද? එහෙසම්. මේ මිනිසුන්ට මේ නිවන කියන එක අරහත්ත්වය කියන එක ගැන කොහොමනම් තේරෙයිද දන්නේ? ඒකයි. මහරජාණෙනි වංගන්ත පුත්‍ර උපසේන මහරහතන් වහන්සේ විසින් මේ වදාරන ලද්දේ හුදකලා වූ අල්ප ගෝසායති දරුණු වනසතුන් වාසය කරන වනසෙනසුන භාවනා කිරීම කරුණ කරුණ කොට කරුණ කොට භික්ෂුව සේවනය කරන්නේය භාවනා කිරීම කරන කොට භික්ෂුව සේවනය කරන්නේය හුදකලා වූ අල්ප ගෝසායති දරුණු වනසතුන් වාසය කරන වනසෙනසුන භාවනා කිරීම මුල් කරගෙන භික්ෂුව ඇසුරු කරනවා කියන්නේ. ඒකමයි ස්වාමී. අර දරුණු වනසතුන් ඉන්න, ඒ කියන්නේ ජීවිතේ දෙවෙනි කළා. ජීවිත ආසාව ජීවිත ආසාවත් එහෙමයි ස්වාමී. මේ හැම දෙයක්ම රැකගෙන මේක කරන්න බෑ කියන එකයි තියෙන්නේ. ඒ හුදකලාව. ඊට පස්සේ තවද මහරජාණෙනි ඉබ්බා ඇවිදගෙන යද්දී දැන් අද කාලේ වෙන්නේ භික්ෂුවක් උදකලාවේ ධර්මයේ දිනු කරන්න ගියත් මේ නිකන් අමෝතු ජනී කොට්ටාසයක් ඉන්නවා මේ රහතුන් හොයාගෙන යන. එහෙමයි ස්වාමීනි. මම උදාහරණයක් කියන්න මම එක ගල්ගුහාවක හාමුදුරනමක් මේ බලන්න ගියා. ඉතින් ඒ හාමුදුරුව තමයි මට මේ කතාව කිව්වේ. ඒ හාමුදුරුව ගල්ගුහාවේ ඉඳලා ඔන්න එක දවසක් ගමේ මිනිස්සු කට්ටිය වෙනවා. ඉතින් උන්නාංශයේ අර නිකන් ඔය මොකක් හරි පාත්‍ර දෙකකට හරි මොකකට හරි වතුර ටිකක් ඔය උණු කරගෙන කහට ටිකක් එහෙම බොනවා. අර මිනිස්සු පිපාසෙන් වාගේ ආවට පස්සේ පොල් කට්ටකට ඉතින් තිබ්බේ පොල් කට්ට පොල් කට්ටකට වතුර ටිකක් මේ උණු කරලා දුන්නා. ඉතින් අනේ මේ උත්තරමයන් වහන්සේ මෙච්චර අල්පෙච්ච ජීවිතයක් ගත කරනවානේ කියලා පැහැදිලා මේ මිනිස්සු පහුව දැනනකොට කෝප්ප සෙට් එකක් ගෙනත් දුන්නා. ඊළඟ ඊළඟ දවසේ කේතලයක් ගෙනල්ලා දානවා. අනේ මුන්නාන්සිට දැන් මේ දුම වදිනවා කියලා ඊළඟ දවසේ ගෑස් වෙනවා කියලා. දැක්කනේ දර පඬිත් සෝබන රහතුන් සොයාගෙන යන සෙට් එක භික්ෂුන්ගේ හුදකලාව නැති කරන හැටි. එහෙම ස්වාමීනි. ඇයි කිම මේ සංගරුවන සිටිද්දී සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උත්තමයන් සිහි කරගෙන දන්තියේ නොහැකිද? එහෙම ස්වාමීනි. සාංගික කියලා වචනයක් ලෝකේ නැද්ද? ශාස්ත්‍රුන් වහන්සේ රහතුන් සිහි කරගෙන දෙන දානේ ප්‍රශංසා කළේ නැද්ද? දැන් මම සමහර පිට මට අද අන්දු එක් අද මොන ගිහිලා යා අදහම් කරුණක් කතා කරන්න ඇවිල්ලා මතක් කළා පිට රටක මට රටක් මතක නැහැ කොහෙද ඒ රටේ දන් දෙන්න සංගය නැහැ කිව්වා. එහෙමයි. ඉතින් මොනවා හරි එයාලා අඳුරන ගෙදරකත් කෙනෙක් මැරුණාට පස්සේ දානයක් දෙන්න කෙනෙක් නැතුව එයාලා කලේ සත්තුන්ට කැම දීගෙන ගියා කියලා. බනහන්ට හාමුදුර නමක් නැති තැන එයාලා මේ සද්ධා අන්තර්ජාලය ඔස්සේ ධර්ම දේශනාවක් අහලා අර මැරිච්ච කෙනාට පින් දුන්නා කියලා. මේ ලංකාවේ කොච්චර වරප්‍රසාද තියෙනවද? ලංකාවේ කොච්චර සම්පත් තියෙනවද? ඒතරේ සම්පත නහ ගන්නවා පඬිතකමයි සෝබනේ නිසා. මහත්මේ තරහටද මම මේ කියන්නේ? තරහට නෙවෙයි. මේ මිනිසයන්ට වෙච්ච දේ එහෙමයි ස්වාමී. ඒ නිසා මේ භික්ෂුවගේ තියෙන හුදකලාව නැති කරන්න හොඳ නැහැ. දැන් අපේ වුණත් අපි මේ ධර්මයක් ඇහුවා ඒ ධර්මය අහලා 아무තු එකක් අපි තනියෙන් මොන ගැහුණා කියලා කියන්නේ නැහනේ. ඒ නිසා දුරින් බණ ටික අහගෙන දුරින් හිටියම හරි. අපිටත් සමහරට මේ උගුර ලේ රහණයකල් බණ ටිකක් කියලා පාඩුවේ අපි ඉතින් විවේකයෙන් ඉන්න කොයි හරි අසපුකට හරි කොයි හරි යන්නේ. ඒක මන්දත් කයි කතන්දර ටික කියාගෙන ආවම ඒ හුද කලාවක් නැති වෙනවා අපිට. හිතන්නේම නැහැ හාමුදුරුවෝ ගැන හිතන්නේ. කරුණා මෛත්‍රියේ පොඩි දෝෂයක් තියෙනවා. ඒක සද්ධාව ගුරු ගෞරවය කියලා ඒකේ තින්ද ටිකක් ගාගන්න. ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ සාරිපුත්තයන් වහන්සේ ගැන මහා මොග්ගල්ලාණන් වහන්සේ ගැන මහා ආකාශ මහරහතන් වහන්සේ ගැන ඉතින් නිතර අපිට මානසිකාර කරලා අරහත් වන්දනාව සිදු කරගන්න සිදු කරන්න පුළුවන් කොටස සිදු කරන්න පුළුවන් තවද මහරජාණනි ඉබ්බා ඇවිදගෙන යද්දී ඉතින් කිසිවෙක් දකිනනම් හෝ ශබ්දයක් අසයිනම් හෝ හිස පස්වෙනි කොට තමන්ගේ අංගයන් ඉදිකටු ඉබි කටුෙහි සංගවා ගනි උත්සාහ රහිතව සියකය රකිමින් නිහඬව සිටී එහෙමයි මොකක් හරි ශබ්දයක් මම කාම ඉබ්බා ඉබ්බා ඉක්මනට දා ගන්නවා එතකොට අඬ බඬු ටික එහෙමයි එසේම මහරජාණන් පිළිවෙතේ යෙදෙන භික්ෂුව හැමතැනම අකුසල් ඉපදීමට හේතු වන රූප, ශබ්ද, ගන්ධ, රස, අරමුණු ආදී සයවැදෑරුම් ආයතන ඉදිරියට පැමිණෙන විට ඉන්ද්‍රිය සංවරය නම් වූ දොර විවෘත නොකොට මනස සංවර කොට සිහිනුවණින් ශ්‍රමණ ධර්මයේ රැකගැනීමේ විශේෂීත්වය මහරජාණන් ඉබ්බාගේ මේ පස්වෙනි අංගය ගන්න ඕන කියනවා. මේක මම තේරෙන කතාවක් කියන්නම්. අවසරයි ස්වාමී. පුංචි කතාවක්. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණේ ඉස්සර ඉබ්බෙක් හිවලෙක් කාන්ට නැතුව බඩගින්නේ යනකොට දැක්කා ඉවුරක් අයින ඉබ්බෙක් ඉන්නවා. ඉතින් හිවල හිමීට හිමීට ළඟට මේ සේන්දු කොලා. ඊට පස්සේ ළඟට ලං වෙලා එනකොටම ඉබ්බා දාගත්තා අඬබණු ටික ඇතුළට. ඉතින් හිවල ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා කියනවා දාපන් අඬක් කනවා. දාපන් අඬක් කනවා කියලා දැන් ඉන්නවා. ඉතින් පින්වත් මහණේ අර ඉබ්බ බැරි වෙලාවත් අඬක් දැම්මොත් කනවා. ඒ වගේ පින්වත් මහණෙනි උපමාවක් ඔය කිව්වේ මාරයා ඔබ ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා ඇහැ අසංවර කරගනින් උබහලනවා කන අසංවර කරගනින් උබහලනවා නාසය අසංවර කරගනින් උබහලනවා දිව අසංවර කරගනින් උබහලනවා කය අසංවර කරගනින් උබහලනවා හිත අසංවර කරගනින් බලනවා. ඒ නිසා පින්වත් මහන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රියන් හය අසංවර කරගන්න තිපා. මායයට ගොදුරක් වෙන්න තිපා. යම් දවසක ඉබ්බා අඬු බඬු දැම්මේ නැන්ද ළඟ ඉඳලා විහිස වෙලා විහිස වෙලා ශිවලා ඔහු අතහැරලා යනවා. ඒ වගේ මනාව ඉන්ද්‍රිය සංවරයෙන් පුරුදු වුණාට පස්සේ ඔහු අතාරිනවා මාය. එහෙමයි සමහරවිට. ඉතින් බුද්ධ වචනේ මේ සිහි කරන. ඒ වගේ එක ගන්න කියන ඒකම. ඔන්න භික්ෂූන් අරහත්ත්වයට ලං වුණා. යෝගාවචරය බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු සංගරුවන අරහත් පරපුර අපිට පහදින්න තියෙන්නේ. සාදු කියලා පහදින්න පින්වත් තියෙන එක එක්කිනාගේ වංගුන් හොය වෙලා ඉන්නේ නැතුව. ගෙලිහුණු යුගයේ කිසි උපද්දවන්ටද? ඊට පස්සේ තියෙනවා තමන්ගේ ඉබ්බි කටුවේ හිස ඇතුළු සියලු අංගයන් සංගවා ගන්නා ඉබ්බි කුසයෙන් භික්ෂුව අකුසල ඉදිරියේ මනෝ විතරකයන් අකුලා ගත යුත්තේය. අකුසල ඉදිරියේ මනෝ විතරකයන් කරන්න යන්නේ සතරතිපට්ඨාන තියෙන්නේ. කෙලිස් ඇසුරු නොකරන කිසිවෙකුට වෙහසක් නොදෙන ඔහු කිසිවෙකු හට උපවාද නොකොට පිරිණිවි යන්නේ. ඒ වාගේ පිරිණිවන් පානවා. අරහත්ත්වයටපත් වෙනවා. එහේ. ඔන්න අරහත්ත්වේ. එහෙමයි. නේ? ඉතින් ඒ නිසා ඊටම සොඳුරුයි. අනේ රහතන් වහන්සේලාගේ මේ වැඩපිළිවෙල අපි කවදා හරි පුරුදු කරගන්න ඉපෑය. අපි කවදා හරි මේවා කරගන්න ඉපෑය නේ. නිකම්ම ඔටෝමැටිකල් මේව වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා මේ සොඳුරු ගුණධර්ම දිනු කරගන්න අනේ අපිටත් වාසනාව ලැබීවා කියන අදහස තමයි අපිට තියෙන්නේ. ස්වාමීන් අවසරයි ඔබ වහන්සේට උතුම් පුණ්‍ය අනුමෝදනා වේවා. මේ උතුම් සදහම් පිළිසඳර අනුමෝදන් වෙමින් මහා සංඝරත්නයේ පාමුල තවදුරටත් රැඳෙන්න තියෙනවා නම් කියලා අපි පින්වත්තුන් වනුමාන වශයෙන් හිතනවා. ඒ නමුත් ස්වාමීන් අපේ වෙලාව නිමා වුණා. අපට අවසර ලැබේවා. පින්වත්නි අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන ලද්දේ දිවුරුම් පිටිය ගැටහැත්තේ පදිංචි පින්වත් පීයේ නන්දාමාලනී සහ තොරණගොඩ ඇහැලියගොඩ පදිංචි ඩී.ජී. සීතාමාලනී යන ගුරු මෑණිවරුන් දෙපළ විසින් මේ පින්වත් ගුරු මෑණිවරුන් අපිට අමෙත් සිතින් සිහිපත් කරගෙන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අවසරයි ස්වාමීනි අද දින මිලිඳු රාජ ප්‍රශ්නයේ සඳහන් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ දියුරුම් පිටියේ ගැටහැත්තේ පදිංචි පින්වත් පී.ඒ. නන්දා මාලිනී සහ තොරණපුඩ ඇහැලියගොඩ පදිංචි ඩීජී සීතා මාලනී යන ගුරු මෑණිවරුන් දෙපළ විසින්. ඉතින් මේ නැත්තම් විශාල පිනක් අද රැස් කරගන්නවා මේ උතුම් අරහත් මාර්ගය ගැන රහතන් වහන්සේලාගේ ගුණ ගැන. මේ සදහවතුන්ට අහන්න සිත් පහදව ගන්න නිවන් මාර්ගයේ දිගට පහදව ගන්නනේ. ඒ ලැබෙන අවස්ථාව මේ නැත්තම් ලැබලා දුන්න අද ධර්ම දානමේ වශයෙන් බොහෝ පින් ඔබ රැස් කරගත්තා. ඉතින් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් රහතන් වහන්සේලාගේ මේ ගුණ තේජසින් සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් ලක්බිරණත් සුරකේවා සිංහල ජාතිය බුද්ධ ශාසනයේ ලක්බිරණ ගැන කැක්කුමක් තියෙන අභිමානවත් නායකෙක් අපිට පහළ වේවා කියන ප්‍රාර්ථනාව සිහි කරමි සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනා රකිත්වා කියලා පින් පමුණවනවා මේ පින්වතුන් නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ටත් ඔබ කවුරුත් නමින් මියගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපිට දායාද කළ නිවන් දකින මාර්ගයේ අපිට මුලා වෙන්න දෙන්නේ නැතුව ඒ මාර්ගයේ රහතුන්ගේ ධර්මයෙන්ම විවර කරපු අපගේ ගුරු දෙවිඳු. මුලා වෙන්න දෙන්නේ නැතුව අපිට අරහත් මාර්ගයේ පැහැදිලි කළා. ඒ උත්තරමයන් වහන්සේ නිදුක් වේවා නිරෝගී ආසුපත් වේවා දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා සකල සංගරුවන අනගාരികා මෑණිවරු සිල් මාතාවෝ කවුරුත් ධර්මාවබෝධයම ලබත්වා ඒ වගේම නන්දා මාලිනී මහත්මිය ඒ වගේම සීතා මාලිනී යන ගුරු මෑණිවරු දායකත්වයේ දරූ පවුලේ සියලුම දෙනා නම් අයුරින් උපකාර කළ සියලු දෙනාට ධර්මාවබෝධය පිණිස මේ ගුණ ධර්ම දියුණු කරගන්නට යම් දවසක ඔවුන්ටත් මේ පින් හේතු වාසනා වේවා. සද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලියේ දායකත්ව දේශනා දරන ඒ වගේම උදව් උපකාර කරන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඔබ සියලු දෙනාටත් අපි කාටත් ගෞතම බුදු සසුනේ නිවන් මාර්ගය පුරුදු කරන්ට මේ පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීනි. පින්නතුනේ උතුම් අරහත් භාවය පිළිබඳව සාන්ත පදය අපට අනුකම්පාවෙන්ම අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ උතුම් සදහම් පිළිසඳරෙන් පෙන්වා වදාලා ඉතින් උතුම් ධර්ම දානමේ පින්කම සිදු කරගෙන අපි මේ මොහොතේ රැස් කරගන්න මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයන් ඒ වගේම ඔබත් මමත් මේ උතුම් සදහම් පිළිසඳර අනුමෝදන් වෙමින් අපි වෙන්වෙන් වශයෙන් ඒකරාශ කරගන්න උත්තම පුණ්‍ය ධර්මයන් සියල්ලත් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට එකසේම අනුමෝදන් වීමෙන් උන්වහන්සේට සියලු සුවපත් පහවේ සැලසී පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ ලක්කරු ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මහා සංඝරත්නය ආශිර්වාදය ඇතුව මේ උතුම් සදහම් පිළිසඳරේ ඊළඟ පරිච්ඡේදය රැගෙන අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙන්නම් එතෙක් ඔබ සෑම සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය Thank you.